තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන් අපි ඉතුරු කොටස කතා කරගෙන යන්නේ. අපි මීට කලින් ගෙනාවේ සම්මා දිට්ඨිය සම්බන්ධ දේශනාවක්. ඉතින් අද සම්මා සංකප්ප සම්බන්ධ කොටස තමයි කතා කරන්නේ. කොහොමද මේ සතිය කියන එක ප්‍රායෝගිකව පුහුණු කරගෙන යද්දී ධම්මානුපස්සනා කොටසේදී අපිට මේක වැටහෙන්නේ කියන එක. ඉතින් පොතේ හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සතිය කියන එක පුරුදු කරගෙන මේ කායානුපස්සනා හරහා වේදනානුපස්සනා චිත්තානුපස්සනා හරහා ධම්මානුපස්සනා කොටස දක්වා මේක ප්‍රායෝගිකව අරගෙන ආපු යෝගාචරයේකට ජීවිතේට එන ඕනෑම දෙයක් ආවහම ඒකේ මේ අන්ත දෙක සහ මැද කියන මේ காரணා තුන තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කාමසුකල්ලිකානුවන්තයයි අත්තකිලමතානුවන්තයයි ඒකට අහු නොවි මැද්දට ඉන්න කාරණය ගොඩාක් කාලාවට යෝගාවචරයට අහු වෙනවා මේ මට්ටමට ආවට පස්සේ. ඒක මේ තේරුම් ගැනීම නැති හැම මොහොතකම අපි යම් කිසි දෘෂ්ටියකට වැටිලා ඉන්නේ අන්ත දෙකේ ඒක කාමසුකල්ලිකානු අන්තය අල්ලලා දෘෂ්ටියකට වැටෙනවා නැත්නම් අත්තිකිලමතානු අන්තය අල්ලලා දෘෂ්ටියකට වැටෙනවා අවාසනාව තමයි අපි හිතනවා ඒකම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා අපි මුලා වෙනවා. මේක හරියටම බෙදලා වෙන් කරලා තේරුම් ගන්න පුළුල් මානසිකත්වයේ හැදිලා නැත්තම්. ඉතින් මේකට අපේ ලොකු සාංශයේ ලස්සන උපමාවක් කියනවා. අපි එහෙම අන්තයකට වැටිලා ඒකම මධ්‍යම ප්‍රතිපදාව කියලා වැරදි දෘෂ්ටියකට වැටෙන එක හරියට බල්ලෙක් තමන්ගෙම වලිය අල්ලගන්න වලිගය අල්ලගන්න වටේ කැරකෙනවා වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. හෙව්වට ඒගොල්ලෝ මධ්‍යම ප්‍රතිපදාව තමන් අල්ලගත්තු දෘෂ්ටියේ කැරකි කැරකි හෙව්වට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ මට්ටමට ආපු යෝගාවචරයේගේ මනස මේ විදිහට මේ කාමසුකල්ලිකාණු අත්තමිල අත්තකිලමතාණු කියන මේ අන්ත දෙකට වැටෙන විදිහයි ඒ දෙකට අහු නොවී මැද්දට වැටෙන විදිහයි දකින්න පුළුවන් නම් ඒකට තමයි අපි කියන්නේ නියම දෘෂ්ටිය සම්මා දිට්ඨිය නැත්නම් පුළුල් දෘෂ්ටියක් තියනවා කියලා තමයි කියන්නේ ඒක නැති කෙනෙකුගේ දෘෂ්ටිය බොහෝම පටුයි ඕනෑ තරම් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න ඉඩ කඩ තියෙනවා ඉතින් මේක මේ මේ මට්ටමට එන්න නම් මේ සම්බන්ධයෙන් හොඳ සුතමේ ඥානයක් තියෙන්න ඕනේ නිවැරදි මාර්ගය සම්බන්ධයෙන් ඒ ගැන හොඳ චින්තාමය ඥානයක් තියෙන්නත් ඕනේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක ස්පර්ශ කරලා තියෙන්නත් ඕනේ එතකොට තමයි මේ සම්මා දිට්ඨිය කියන පුලුල් මානසිකත්වය විවර වෙන්නේ මානසිකත්වය එන්නේ ඉතින් අපේ ජීවිතේට එන ඕනෑම දෙයක මේ පැතිකඩ තුනම අපිට පේනකම් වැටහෙනකම් තේරුම් යනකම් එක අන්තයකටවත් අහුවෙන්නේ නැතුව අත්දකින හැම දෙයකම මේක දකින්න තුරු අපිට පුදුමාකාර ඉවසීමකින් ඉස්සරහට පුහුණුව කරගෙන යන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම අපිට සිද්ධ වෙන්නේ දෙයක මුල දකිනකොටම අපි හදිසි වෙනවා. අපි කලබල වෙලා එකට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ පුළුල් දෘෂ්ටි එන්න කලින් අපි ඒ විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට අපි අත්දකින දෙයක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් දෙයක් ගත්තාම අපි හදිසි වෙලා ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ කොහොමද මේ සම්මා සංකප්පවල විරුද්ධ වුණු මිච්ඡා සංකප්ප වලින් තමයි අල්ලන්නේ එක්කෝ කාම සංකල්පයකින් ඒකට ප්‍රතිචාර දක්වනවා එක්කෝ ව්‍යාපාද සංකල්පයකින් ඒකට ප්‍රතිචාර දක්වනවා එක්කෝ විහිංසා විතර්කයකින් සංකල්පයකින් අපි ඒකට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා අපි උදාහරණයක් ගමු මේකට දැන් පරයන්ක සක්මන එදිනදා වශයෙන් සතිය පුරුදු කරන යෝගාවචරයෙකුට අපි හිතමු ඔන්න පරයන්කයට ගිහිල්ලා හොඳට පట్టල වෙලා ඉඳගෙන හුස්මට සිහිය තියාගෙන නැත්තම් පිම්බීම හැකිලිම කියන මේ මූලික අරමුණ තෝරගෙන අපි ඔකට සිහිය තියාගෙන ඉද්දි ඔන්න ශබ්දයක් ඇහෙනවා ඇහුණු ගමන් එක්කෝ අපි ඒකට ඇලෙනවා එක්කෝ අපි ඒකට ගැටෙනවා. අපි ඇලුනොත් ඒක කාම විතර්ක කාම සංකල්පය හරහා ඉස්සරහට යනවා. අපි ඒකට ගැටුනොත් ව්‍යාපාද විහිංසා විතර්ක හරහා ඒකේ කතන්දර ගොතාගෙන ප්‍රපංච කරගෙන ඉස්සරහට යනවා. ඉතින් මම අහලා තියෙනවා ප්‍රථම ධානය ලාභියාට පවා ප්‍රථම ධානයේ ඉන්නකොට සමහර අවස්ථාවන් වලදී මේ විදිහට මේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක බාහිර අරමුණු නිසා පහළ වෙනවා කියලා මම අහලා තියෙනවා ප්‍රථම ධානලාභියාට පවා. ඇයි එහෙම වෙන්නේ? ප්‍රථම ධානලාභියෙක් වුණත් එයාගේ මනසේ දෘෂ්ටිය පුළුල් වෙලා නැහැ. මේක තමයි දුක කියලා කියන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ දුක ආර්ය සත්‍යයක් බවට හැරෙන තැන තමයි මේක කියන එක. ඒ දෘෂ්ටිය තාම හැදිලාමදි. පුළුල්ව හැදිලාමදි. සම්මා දිට්ඨිය කියන කාරණයට කෙනෙකුගේ මනස ආවට පස්සේ අපි කලින් වීඩියෝ එකේ සඳහන් කරපු විදිහට එයාට ඒ අරමුණ නිසා ආපු දුක ඒ පෙළීම බලන් ඉන්න පුළුවන්. කියන්නේ ශබ්දය නිසා හරි වේදනාවක් නිසා හරි සිතුවිල්ලක් නිසා හරි පෙලීමක් වේදනාවක් දුකක් එනවනම් ඒක එයාට බලන් ඉන්න පුළුවන්. ඒ බලන් ඉන්නකොට ඒ පෙලීමෙන් අපේ මනස පෙලෙන්නේ අපි මං හිතනවා මම මේ කියන්නේ තේරෙනවා ඇති කියලා. අපි අකමැති ශබ්දයක් රූපයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් සිතුවිල්ලක් ආවම ඒකේ පෙලීමක් තියෙනවනේ අපි කලින් වීඩියෝ එකේ සඳහන් කරා. දුකේ දුක කියන එකේ காரணා හතරකින් අපිට වැටහෙනවා. ඒකේ පීලන අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ පෙලීමක් තියෙනවා. ඒක පෙලීමක් සහිතව ආවට අපේ මනස ඒකෙන් පෙලෙන්නේ නැහැ. ඇයි අපිට ඒක දිහා විවෘත මනසකින් බලන් ඉන්න පුළුවන් නිසා. එතකොට තමයි යෝගාවචරයට මේ මට්ටමට හිත ආවට පස්සේ අර ශබ්ද නිසා එයාගේ හිතට ශබ්ද වේදනා සිතිවිලි උදාහරණයකට ගත්තේ අපි ශබ්දයනේ. ඒ ශබ්ද නිසා එයාට කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක එන්නේ නැහැ. ඇයි? එයාගේ මනසට පිළීමක් නැතුව බලන් ඉන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට යෝගාවචරයාගේ හිත ආවහම එයාට ශබ්ද තියෙද්දිත් හුස්ම බලන්න පුළුවන්. වේදනා තියෙද්දිත් හුස්ම බලන්න පුළුවන්. සිතුවිලි තියෙද්දිත් හුස්ම බලන්න පුළුවන්. මේ මට්ටමේ යෝගාවචරයා ගොඩාක් වෙලාවට කමටහන වාර්තා කරන්නේ මට හුස්ම පේනවා, මට පිම්බීම හැකිලිම පේනවා. හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ශබ්ද, වේදනා, සිතුවිලි ඇවිල්ලා යනවා වගේ පේනවා. ඒවා මගේ හිතට කිසිම කරදරයක් නැහැ. හැබැයි මට හුස්ම බලන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අරව තියෙනවා එයාගේ මනසට ඒක තවදුරටත් පිළීමක් බවට එන්නේ නැහැ. ශබ්ද වේදනා සිතුවිලි කියන මේ හැම අවස්ථාවකදී මෙයා හිත කරදර ගන්නෙ නැහැ. එයාට පුළුවන් මූලික අරමුණත් එක්ක ඉස්සරහට යන්න. මේකට තමයි අපි කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මේ මට්ටමේදී යෝගාවචරයාගේ මනසේ අහවල් දේ වේවා අහවල් දේ නොවේවා කියලා කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. නිකම් බලන්න අපි මේ යෝග කර්මයට අඩිය තියපු ගමන් අපි හිතනවා මේක නැත්තම් හොඳයි මේක නැත්තම් හොඳයි මේක නැත්තම් මට භාවනා හොඳට කරගන්න පුළුවන් අනේ අර එහෙම තිබුණා මට භාවනා කරගන්න පුළුවන් මෙහෙම වුණා හොඳයි කියලා වේවා නොවේවා කියන හැඟීම් අපේ මනසේ තියෙනවා. හැබැයි මේ මට්ටමට ආපු යෝගාවචරය අහවල් දේ නොවේවා කියලා එයා හිතන්නෙත් නෑ. අහවල් දේ වේවා කියලා හිතන්නෙත් නෑ. මොකද එයාට එන හැම දෙයක් එක්කම මේ යථාර්ථය පේනවා. ශබ්දයක් ආවනම් ඒකත් එයාට දැනෙනවා ඒකත් එයාට පේනවා ඒකත් අඳුන ගන්න පුළුවන් ඒ ශබ්දය නිසා හිතට පීඩාවක් ආවනම් එයාට ඒකත් පේනවා ඒකත් හඳුන ගන්න පුළුවන් කිසිම ලෙසකින්වත් අනේ මේ ශබ්ද නොතිබුණා නම් අනේ මේ වැස්ස නොතිබුණා නම් මේ මැස්සෝ නැති වුණා නම් මිනිස්සු කරදර නොකළා නම් එහෙම හැඟීම් නැහැ. අනේ මට හොඳ දේවල් ලැබුණා නම් මෙහෙම වුණා නම් කියලා ප්‍රාර්ථනාවල් නැහැ එයාගේ මනසේ. ඒකයි ලොකු සාමිනාහසේ දේශනා කරනවා මේ හේතුව නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්පය දාලා තියෙන්නේ මෙන්න මේ නිසයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඇයි ඒ සම්මා දිට්ඨිය ආවහම දෘෂ්ටිය නිවැරදි වුණහම මේ දේවල් දිහා තමන්ගේ ජීවිතයට එන දේවල් දිහා අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැතුව එයාට දේවල් දිහා බලන්න පුළුවන්. මොකද මේ ධම්මානුපස්සනා කොටස කියන්නේ ලෝකයේ ධර්මතා ටිකක් තියෙනවා. හැබැයි අපි ඒව ධර්මතා වශයෙන් නෙමෙයි පුහුදුන් මිනිස්සයා දකින්නේ. ඒවා ආත්ම දෘෂ්ටියෙන්, නිත්‍ය සංඥාවෙන් වට කරලා තමයි අපි ඒවා දකින්නේ. එතකොට අපි මේ සතිය හරහා යන්නේ ධර්මතා ධර්මතා වශයෙන් තේරුම් ගන්න. එතකොට තමයි අපි ඒවා නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්නෙ නැත්තේ. එතකොට මේ මට්ටමට ආපු යෝගාවචරය මේ දේවල් දිහා මේක ධර්මතාවයක් කියන මානසිකත්වයෙන් තමයි ආ බලන්නේ. ශබ්දය කියන්නේ ධර්මතාවයක්. දුක කියන්නේ ධර්මතාවයක්. සිතුවිල්ලක් කියන්නේ ධර්මතාවයක්. වේදනාවක් කියන්නේ ධර්මතාවයක්. ඒ නිසා දුකක් වෙහෙසක් දැනෙනවා ඒකත් ධර්මතාවයක් කියන අදහසින් තමයි යාගේ මනස දේවල් දිහා බලන්නේ. එතකොට එයා තවදුරටත් මේ ධර්මතා නිසා පැටලෙන්නේ නැහැ. ඒවා වැරදියට ගන්නෙ නැහැ. ඒවා නිසා තවදුරටත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පහළ වෙන්නේ නැති මට්ටමකට යාගේ මනස හැදෙනවා. ඒ නිසා ඕනෑම සිද්ධියකදී මේ සිද්ධියක් ආවට පස්සේ යෝගාවචරයට අත්දකින්න මනස හසුරවන්න පුළුවන් විකල්ප මාර්ග තුනක් තියෙනවා. ඒ තමයි කාමසුකල්ලිකානුවන්තය සහ අත්තකිලමතානුවන්තය සහ මැද්ද. එතකොට මේ මේ මේ කොටස් තුනම යෝගාවචරයට පේනකම් යෝගාවචරයා කරන්න ඕනේ නැවත නැවත නැවත නැවත තමන්ගේ අරමුණත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහෙන් තියාගත්තු මූලික අරමුණ නැවත නැවත අපි කියන්නේ නැවත නැවත අරමුණ දකින්න ඕනේ, නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ, නැවත නැවත භාවනා කරන්න ඕනේ, භාවිත බහුලීකృత කරන්න කියන්නේ මේ නිසයි. මේ අත්තකිල මතානුවන්තයයි, කාමසුකල්ලිකානුවන්තයයි, මැදයි කියන මේ කොටස් තුන හරියට පේනකම් අපිට කරන්න තියෙන්නේ මේ මූලික අරමුණ කියලා භාවනා අරමුණක් ඉස්සරහෙන් තියාගෙන මේක දිගින් දිගටම පුරුදු වෙන එකයි. ඒ වැටහීම ආවට පස්සේ තව දුරටත් ඒ යෝගාවචරයාට ශබ්ද ප්‍රශ්නයක් නෙමෙයි, වේදනා ප්‍රශ්නයක් නෙමෙයි, සිතුවිලි ප්‍රශ්නයක් නෙමෙයි. තව දුරටත් කෙලෙස් කියන ඒවා ලෝකේ තියෙන දේවල්, රාග, ద్వේස, මෝහ ආදී දේවල් එයාට තව දුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේ විදියට මේ විපස්සනා සම්මාදිට්ඨියට යෝගාවචරයාගේ මනස ආවට පස්සේ යෝගාවචරයාට තේරෙනවා. ඒක යාට දැනෙනවා භාවනාව කියන්නේ පරයන්කය කියන එක විතරක්ම නෙමෙයි කියලා. භාවනාව කියන්නේ මේ හුස්ම විතරක්ම නෙමෙයි කියලා. භාවනාව කියන්නේ පිම්බීම හැකිලිම විතරක්ම නෙමෙයි කියලා. භාවනාව කියන්නේ සක්මන විතරක්ම නෙමෙයි කියලා යාට තේරෙනවා. එයා අවදියෙන් ඉන්න සෑම තැනකදීම එයාගේ මනස ඇතුලාන්තයට හැරිලායි තියෙන්නේ. ඇතුලාන්තයට கிඳා බහින ගතියක් තියෙනවා හැම වෙලේම හැම මොහොතක්ම එයාට භාවනාවක්. ඔන්න ඔය මට්ටමේ තමයි යෝගාචරයට භාවනාවයි ජීවිතයයි කියන්නේ දෙකක් නෙමෙයි මේ දෙකම වෙන් කරන්න බැරි එකක් කියන තැනට මනස එනවා. භාවනාව කියන්නේ ජීවිතයේ මේ බත් කනවා වගේ කෑල්ලක් නෙමෙයි. හැම මොහොතකම අපි මේ අවදි මනස තියන් ඉන්නවා නම් ඒක භාවනාවක් වෙනවා. ඔබ මේ වෙලාවේ ඉන්නේ බස් හෝල්ට් එකක වෙන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ ඉන්නේ ඔබ වැඩ කරන තැනක වෙන්න පුළුවන් ඔබ මේ වෙලාවේ ඉන්නේ පාටි එක වෙන්න පුළුවන් ඔබ මේ වෙලාවේ ඉන්නේ මල ගෙදරක වෙන්න පුළුවන් ඔබ මේ වෙලාවේ ඉන්නේ වෙන මොකක් හරි තැනක වෙන්න පුළුවන් එතන තමයි ඔබේ භාවනා මධ්‍යස්ථාන ඒක භාවනාවක් අපේ මිනිස්සු අහනවා මෙච්චර කාර්යබහුල ජීවිතේ භාවනා කරන්නේ කොහොමද? එක්කෙනෙක් මට මතකයි කමෙන්ට් එකක් දාලා තිබුණා නිකන් කන්න දෙනවා නම් අපිටත් සතිය ලැබෙනවා කියලා. එහෙම මානසික අත තියන අයට මේක තේරෙන්නේ නැහැ. මොකද ඒ තමයි ඒගොල්ලන්ගේ කොන්සියස් ලෙවල් එක. යාළගේ මනස තියෙන මට්ටම යාළට පේන්නේ එච්චරයි. ඉතින් මිනිස්සු හිතන් ඉන්නා මේ හිත හදනවා කියන එකට වෙනම වෙලාවක් ඕනි කියලා නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය විශ්ව ධමයක්. මේක මේ කොටසකට විතරක් කරන්න පුළුවන් පටු ධර්මයක් නෙමෙයි. සමස්ත විශ්වයටම අදාළ ධර්මතාවයක්. ඉතින් අපිට මේක ඕනම තැනකදී උරගා බලන්න පුළුවන් අත්හදා බලන්න පුළුවන්. එතකොට යෝගාවචරයා මේ මට්ටමේදී ප්‍රතිචාර ප්‍රතික්‍රියා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වශයෙන් ප්‍රතික්‍රියා ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව එන එන දේත් එක්ක එයාට ඉස්සරහට යන්න පුළුවන් මානසික තත්වයක් ගොඩ නැගෙනවා. ඉතින් යෝගාවචරයාට මේ මට්ටමේදී තේරෙනවා යම්කිසි දෙයකට යා ප්‍රතිචාර දැක්වුවොත් ප්‍රතික්‍රියා දැක්වුවොත් චේතනා පහල කළොත් ඒ ඔක්කොම කර්ම බවට පත් වෙනවා කියන්නේ එයා දන්නවා. ස්වභාවිකව හටගන්න කිසිවක් එහෙම වෙන්නේ නැහැ. අපි ස්වභාවිකව හටගත්තු දෙයට චේතනාත්මකව ප්‍රතික්‍රියා දැක්වුවොත් ඒකෙදි කර්ම රැස් වෙනවා. කර්ම බවට පත් වෙනවා. කර්ම රැස් නොකර ඉන්නේ ඔන්න ඔහොමයි. ඉතින් මේකට අපේ ලොකු සාංශය හරි ලස්සන නමක් දීලා තියෙනවා. නිතරම උන්වහන්සේ මේක දේශනා කරනවා. ඒ තමයි මේකට තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ, අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ කියලා. කිසිවකට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මොකක් ආවත් බලන් ඉන්නවා. මොකද ඒක යනවා කියන දන්න නිසා. ඒක යනවා කියන්න දන්නවා අර මොන විදිහේ අරමුණක් ආවත් ඒකට 100ට 100ක් සාදර වෙලා අවදියෙන් ඉන්නවා ඒකට හැප්පෙන්න යන්නේ නැහැ මේ මට්ටමේදීත් යෝගාවචරයාගේ ආකල්පවල විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. සමහර අය හිතන් ඉන්නවා මෙහෙම බලන් ඉන්න එක මේක නිකන් නිකන් ඉන්න එකක්. ඔහේ නෝන්ජල්කමක්, කැක්කුමක් නැතිකමක්, කොන්දපණ නැතිකමක් කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ මේ එන දේවල් දිහා බලන් ඉන්න එක. ඇත්තටම ඔහොම කියන අයටත් වැඩිය කැක්කුමක් පෞරුෂයක් තියෙන නිසා තමයි මේක දිහා බලන් ඉන්න පුළුවන් වෙන්නේ. ඒ කෑ ගහන අයට ඇත්තටම එච්චර කැක්කුමකුත් නැහැ, එච්චර පෞරුෂයකුත් නැහැ මේක දිහා බලන් ඉන්න. බලන් ඉන්න තමයි පෞරුෂය තියෙන්න ඕනේ. කෑ ගහන නෙමෙයි පෞරුෂය තියෙන්න ඕනේ. එතකොට සංසාර දුක කියන එක හදා ගන්න බැරි නිසා තමයි යෝගාවචරයා ඒ ඒ කැක්කුම දැනෙන නිසා තමයි ඒක දිහා බලන් ඉන්නේ. එන ඕනම දෙයක් දිහා එයා බලන් ඉන්නවා. මොකද එයා දන්නා මේක ආවා වගේම යනවා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් යෝගාවචරයෝ සාමාන්‍යයෙන් සමා වෙන්නේ යෝගාවචරයෝ නෙමෙයි සාමාන්‍යයෙන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මොහොතේ දුක වේදනාව කියන එක ආවට ඒක අපි අයින් කළොත් ඊළඟ මොහොත හරිම හොඳයි කියලා තමයි අපි හිතන් ඉන්නේ. එහෙම එකක් නෑ මේ මොහොත වගේම මොහොතක් තමයි ඊළඟ මොහොතත්. අපේ ලොකු සාංශයකට ලස්සන උපමාවක් දෙනවා. ගිනි අඟුරක් අතට අරගෙන දකුණු අතට අරගෙන අත පිච්චෙන නිසා වම් අතට මාරු කරනවා. ඒක පිච්චෙනකොට අනිත් අතට මාරු කරනවා. ඒ වගේ අත් දෙකට මාරුවෙන් මාරුවට ගිනි අඟුරු ගිනි අඟුර මාරු කර කර ඉන්නා වගේ වැඩක් තමයි මිනිස්සු කරන්නේ. ඇත්තටම නම් දකුණු අතේ තියෙන ගිනි අඟුර වම් අතට මාරු කරපු ගමම්ම නම් පොඩි සහනයක් තියෙනවා. මොකද තාම අරක පිච්චෙන්න පටන් අරන් නැහනේ. ඔන්න කොට රැවටිලා තමයි අපි මේ දේවල් අරකින් මේකට අරකින් මේකට මාරු කර කර ඉන්නේ. අර පුංචි මාරු කරපු ෂණයෙන්ම පොඩි සහනයක් තියෙනවානේ. ඒකට තමයි අපි මේ රැවටිලා ඉන්නේ. හැබැයි පිච්චෙනවා. දුක තියනකම් මාරු කළාට වැඩක් වෙන්නේ නැහැ. හැම ඉරියව්වකම හැම චිත්තක්ෂණයකම මෙහෙම එකක් තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒක දැනගෙන ඒක දැකගෙන ඇති හැටියෙන් බාර ගන්න පුළුවන් මානසිකත්වය හදා ගන්න එක විතරයි. එතකොට ප්‍රශ්නේ ඉවරයි. ඉතින් ගොඩාක් අය මේ පර්යංක භාවනාවේදී උනත් භාවනා කරද්දී උනත් ගොඩාක් අය මේ අපිට ඉරියව්ව මාරු කරන්න නැතුව ඉන්න බැරි ඔන්න ඔය නිසයි. අපි ඉඳගෙන හිටියොත් කකුල් නමලා ඉඳගෙන හිටියොත් රිදෙනවා කියලා දිගාරිනවා. අපි හිතනවා අර දිගාරපු ගමම්ම එනවනේ සහනයක්. අපි එන්න එකට තමයි අහුවෙන්නේ. හැබැයි කකුල් දිගාරපු ඉරියව්වෙත් අපිට සදහටම ඉන්න බෑ. මට මතකයි මගෙන් එක මේ ප්‍රොෆෙසර් කෙනෙක් කැම්පස් එකේ උගන්වන ප්‍රොෆෙසර් කෙනෙක් මගෙන් අහනවා මේන්න ආන්සර් මේ පරයන්කේදී කකුල් රිදෙනකොට දිගෑරලා භාවනා කරා මොකද තියෙන ප්‍රශ්නේ අහනවා. ඇයි ඉතින් අපි බොරුවට දුක් විඳින්න යනවා. ඉතින් ප්‍රොෆෙසර්ලා උනාට ඒගොල්ලන්ට තියෙන දැනුමක් විතරයි. මේකේ තියෙන ගැඹුර තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඔය අර එන తాවකාලික සුවයට අපි හැමදාම මුළු ජීවිත කාලෙම ඕක තමයි අපි කරන්නේ. අපේ මිනිස්සු අරමුණෙන් අරමුණට හිත පන්න පන්න ඉන්නේ. තනි වෙන්න බැරි, විවේකීව ඉන්න බැරි ඒකයි. ඒගොල්ලන්ට පිච්චෙනවා. පිච්චෙනකොට එකකින් එකකට එකකින් එකට පන්නනවා හිත. ඉතින් ඔයගොල්ලෝ සෝෂල් මීඩියා ගිහාම කරන්නේත් ඕකම තමයි. එකකින් අනිකට පන්න පන්න පන්න පන්න යන්නේ. අරක ටික ටික වෙලා දැනට බලන එකේ දුකක් එනවා ටිකක් වෙලා ගියාම එකෙන් අනිකට පයින්නවා. එකෙන් තව එකකට පයින්නවා. එකෙන් තව එකකට පයින්නවා. ඉතින් මැරෙනකම්ම ඔච්චරයි කරන්න තියෙන්නේ. මේකේ ඇත්ත මොකක්ද කියන එක ඒගොල්ලෝ හොයන්නේ නැහැ, උත්සාහ කරන්නේ නැහැ බලන්න. මේකට ස්ථිර විසඳුමක් තියෙනවානි කියන එක මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරයාට මේ මට්ටමට ආවට පස්සේ ලොකු සාමිනාංශය දේශනා කරන්නේ භාවනා කරන්න දෙයක් නැහැ. එයාට තේරෙනවා භාවනා කරන්න දෙයක් නැහැ, කෙරෙන දෙයක් තියෙන්නේ. ඒක දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. භාවනා කරන්න දෙයක් නැහැ. අපි මේකට බහින්නේ යමක් කරන්න. භාවනා කරන්න මේ ධම්මානුපස්සනා කොටසට යෝගාවචරය ආවහම දන්නවා අපිට 아무තෙන් කරන්න දෙයක් නැහැ, කෙරෙන දෙයක් තියෙනවා. ඒක දිහා අවදි මනසින් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒ තාක්කල් අපි බේරිලා. අපි ආරක්ෂිතයි. ඉතින් මේ මට්ටමට ආවහම යෝගාවචරයාට තේරෙනවා කතා කළ යුතු දේ, කතා කළ යුතු තැන, කතා කළ යුතු මට්ටම, නිහඬ විය යුතු වේලාව, මේ මේ විෂය මට කතා කරන්න සුදුසු එකක්ද, නැති එකක්ද, මේ වැඩේ මම මෙතෙන්දි කරන්න ඕනේද නැද්ද? මෙන්න මේ වැටහීම් ටික යෝගාවචරයට එනවා මේ මට්ටමේදී. ඉතින් යෝග විපස්සනා යෝගාවචරයේකට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙකෙන් තමන්ගේ නිවන් මගට කරගන්න සෑහෙන වැඩ ටිකක් තියෙනවා මේ මේ මට්ටමේදී මේ කොටස් දෙකත් එක්ක. ඉතින් මේ සම්මා සංකප්ප වෙනුවට අපිට සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන්නේ මිත්‍යා සංකල්පය ඉස්සරහින් තියාගෙන වැඩ කරන්න. නමුත් අපි මේ සක්මන පරියංග එදිනදා වශයෙන් මූලික අරමුණක් ඉස්සරහින් තියාගෙන අපි මේ ඒක දිහා බලාගෙන ඒකත් ඉස්සරහින් තියාගෙන මේ යන්නේ ඇත්ත ඇති හැටියෙන් මොකක්ද කියන එක දකින්න අඩුම ගානේ නිකමට බලන්න ඔයගොල්ලෝ ගිහිල්ලා සතිපට්ඨාන සූත්‍රයේ මුලින්දලා අගට අරගෙන කියවලා බලන්න සතිපට්ඨාන සූත්‍රයේ කොහේ හරි කියලා තියෙනවද කියලා මේක අනිත්‍ය විදිහට හිතන්න මේක දුක් විදිහට හිතන්න මේක අනාත්ම විදිහට හිතන්න අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි දුකයි අනාත්මයි අනාත්මයි කියලා හිතන්න කියලා කොහේ හරි තියෙනවද කියලා සතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක ඔය වචන තුනවත් නැහැ. එහෙම එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ මේ එහෙම දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ එහෙම හිතන්න නෙමෙයි. යථාර්ථය දකින්න අරමුණ අරමුණ විදිහට බලන්න කියලායි කියන්නේ. ඒ ඇත්ත දැක්කම අපිට අනිත්‍ය වශයෙන් දෙයක් වැටහෙනවා. දුක් වශයෙන් දෙයක් වැටහෙනවා. අනාත්ම වශයෙන් දෙයක් වැටහෙනවා. ඉතින් අපේ ලොකු සංසියකට හරි ලස්සන උපමාවක් දෙනවා මේ මුහුදේ රැල්ල රැල්ල මාරු කර කර ගියාට තෙත් වෙන එක වෙනස් වෙන්නේ නැහනේ. හැම රැල්ලකම තෙතක් තියෙනවා. ඒ වගේ තමයි අපි මොකක් මාරු කළත් දුක වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඉතින් අපිට ඇති තරම් ඕන තරම් දවසක් පුරා අරමුණු වෙනවා සෑම අරමුණකම මේක තියෙනවා. ඉතින් අපි මේ දුක දුකක් හැටියට දකින්න යන්නේ අපිට අවශ්‍යතාවය තියෙනවා නම් ඉස්සරහෙන් තියාගෙන එන්න හැම අරමුණකම මේ සත්‍ය දකින්න පුළුවන් අපි සිහිය තියාගෙන වැඩ කටයුතු කරනවා නම්. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති මේ සියලුම ක්‍රියාවන් ටික මේ සියලුම සිද්ධීන් ටික වෙන්නේ වර්තමාන මොහොතේ කියන එක. අපිට මේක දකින්න පුළුවන් මේ මොහොතේ කියන එක. මොකද මේ සියලු සත්‍ය තියෙන්නේ වර්තමාන මොහොතේ. නමුත් අපි මේ වර්තමාන මොහොතට වෛර කරන නිසා තමයි අපිට ඒක පේන්නේ නැත්තේ. අපි සංසාරයක් පුරා වැඩියම වෛර කරලා තියෙන්නේ මේ මොහොතට. ඒ නිසා අපි අතීතේ අනාගතයට පණින්නේ මෙච්චර. එච්චර මාස. ඉතින් මේ මේ මොහොතේ මේක දකින්න අපි උත්සාහ කරොත් අපිට දැනෙනවා මේ මොහොතට අවදි වෙලා මේක දකින්න උත්සාහ කරොත් කෙලස් කැපෙන්නේ මේ මොහොතේ කියලා. ඉතින් ඕකට තමයි පොතේ වචනයක් තියෙනවා තදංග නිබ්බුති කියලා. තදංග වශයෙන් අපිට නිවන ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔතනදී තමයි ওই විදිහට. ඉතින් මෙච්චරම සරල දේ අපි හිතනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි ගැඹීරයිනේ. මේක මෙච්චර ඉක්මනට හම්බ වෙයිද? මේක මෙච්චර සරලයිද කියලා. මොකද අපේ මනස ප්‍රෝග්‍රෑම් කරලා තියෙන සංකීර්ණ දේවල් හොයන්න. ඉතින් කෙනෙක්ගේ ඉස්සරහට මේක ආවත් විශ්වාස කරන්න එයා හිතනවා නෑ මේක වැරදිලා මේක හරි සංකීර්ණයි මෙච්චර ලේසියට හම්බෙයිද කියලා. ඉතින් මේක වෙන්නේ වර්තමාන මොහොතට සාදර වීම හරහා. වර්තමාන මොහොත 100ට 100ක් බාර ගැනීම හරහා. වර්තමාන මොහොතට 100ට 100ක් අවදි වීම හරහා. මේක තණ්හාවෙන් සාදර වීමක් නෙමෙයි. සිහියෙන් අවදි මනසින් සාදර වීමක්. ඒකෙන් තමයි අපිට ඇත්ත කියන එක දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සක්මන පරයන්ක වශයෙන් මූලික කමඨහනක් ඉස්සරහින් තියාගෙන අපි සතිමත්ව ඉන්න තාක්කල් මේ මිච්ඡා සංකල්ප විතරක් නෙමෙයි අනුසය කෙලෙසත් හටගන්න ඉඩක් එන්නේ ගොඩක් වෙලාවට. ඉතින් වීතික්කම කෙලෙසුත් නැහැ, පරිඋට්ටාන කෙලෙසුත් නැහැ, මේ මිච්ඡා සංකල්පත් නැහැ. සතිමත් එක චිත්තක්ෂණයකදී ඔබ හරියට එක චිත්තක්ෂණයකට සතිය තියනවා නම් ඔය වීතික්කම කෙලෙස් පරිඋට්ටාන කෙලෙස් අනුසය කෙලෙස් පාව මනසින් අයින් වෙනවා මිච්ඡා සංකප්ප කාම ව්‍යාපාද විහිංසා විතර්ක මනසින් අයින් වෙනවා සබ්බපාපස්ස අකරණම් කියන එක සිද්ධ වෙන්නේ ඔන්නෝම තමයි. ඔබ සතිමත් චිත්තක්ෂණයක ගත කරද්දී ඔබ සියලුම පාපයන්ගෙන් අයින් වෙලා ඕකම තමයි කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ. එහෙම නැතුව අමුතුවෙන් මේ පින් කර කර යන එකක් නෙමෙයි. නිගමට ගිහිල්ලා බලන්නකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම පින් කරන එකක් තියනවද කියලා. එහෙම නැහැ. අපි මේ වර්තමාන මොහොතට අවදි වීම හරහා සබ්බපාපස්ස අකරණම් කියන එකත් සිද්ධ වෙලා ඉවරයි. කුසලස්ස උපසම්පදා කියන එක සිද්ධ වෙලත් ඉවරයි. සචිත්ත පරියෝදාපණම් කියන එක සිද්ධ වෙලත් ඉවරයි. කාරණා තුනම මේ එකම සතිමත් චිත්තක්ෂණයක සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔබ හොඳින් මතක තියාගන්න. එතකොට දැන් ඔබට මේකෙදි තේරෙනවද මේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියන එක මුකුත් නොකර ඉන්න එකෙන් තමයි සිද්ධ වෙන්නේ. මුකුත් නොකර ඉන්නවා කියන්නේ අවදි මනසින් ඉන්න මොහොතක ඒ කාරණා තුනම සිද්ධ වෙනවා. ඉතින් යමක් කරනවා නම් නිකන් තේරුම් ගන්න අපි චේතනාත්මක චේතනාත්මකව යමක් කරනවා නම් ඉතින් ඒක අකුසලයක් තමයි. සංස්කාරයක් තමයි රැස් වෙන්නේ. යමක් සංස්කාර නම් ඒක සියලු සංස්කාර දුක් නම් ඉතින් ඒක අකුසලයක් වෙන්න බෑ. මොකද පිං පව් දෙකම සංස්කාර. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක දන්න නිසා තමයි අඩුවෙන්ම සංස්කාර රැස් වෙන පාරක් අපිට කියා දීලා තියෙන්නේ. තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංස්කාර රැස් වෙන එකක්. හැබැයි ලෝකේ අඩුවෙන්ම සංස්කාර රැස් වෙන තැන. ඉතින් අපිට මේක අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයත් එක්ක සතිය ඉස්සරහින් තියාගෙන මේ මූලික අරමුණක් ඉස්සරහින් තියාගෙන යද්දී අපි නිතරම කරන්නේ අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නැවත නැවත අරමුණට හිත අරගෙන සිහියෙන් ඉස්සරහට යන එක. එතකොට මේ මිච්ඡා සංකප්ප එන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව විතරක එන්නේ නැහැ. ඉතින් මේක පරයන්කෙදිත් පුරුදු කරනවා, සක්මණෙදිත් පුරුදු කරනවා, එදිනදා වැඩවලදිත් පුරුදු කරනකොට එතකොට ඔබට තේරෙන්න ගන්නවා අපේ මනස මිච්ඡා සංකප්ප වලට අහු වෙන්නේ නැහැ. ඉතින් යම් තැනක කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය හටගන්නේ නැහැ කියන්නෙම එතන තියෙන්නේ නෙක්කම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. එකම සතිමත් චිත්තක්ෂණයක මේ සියල්ල සිද්ධ වෙනවා අපි දන්නේ නැති වුණාට. ඉතින් මං හිතනවා දවසකට එක හුස්මක් හරි අපේ ලොකු සාංශය කියන්නේ දවසකට එක හුස්මක් හරි සිහියෙන් දකින්න. එක මොහොතක් හරි සිහියෙන් ඉන්න. එතකොට ඔබ හිතන්න මේ එක තප්පරයක එක තප්පරයක සිහියක් සිහිය තියුවාම මෙහෙම වෙනවා නම් විනාඩියකට පැයකට විනාඩි 5ක් අපි මෙහෙම තියුවොත් කොහොම තියේද කියලා. එතකොට ඔබ දැනගන්න ওই විදිහට තමයි අපි මේ සම්මා දිට්ඨිය හරහා සම්මා සංකල්ප එක ඉස්සරහට ගනුදෙනු කරගෙන යන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ මාර්ගාංගය සම්බන්ධයෙන් කතා කරමු. තෙරුවන් සරණයි.